සායනස දෙවන ගැටලුව තමයි සායනස බුද්ධානුස්සති භාවනාව කරනකොට සායනස අර මේ අරහම් බුදු ගුණය තමයි මම වඩන්නේ සායනස අර එතකොට මේ ගණන වාර ගණන සායනස අර දැන් මැෂින් එහෙම තියෙනවා සායනසේ වාර ගණන සටහන් කරගන්න එහෙම කරනකොට මේ ඒ බුදු ගුණය වඩන්න එක බාධාවක් නෙමෙයිද සායනස ඒක ඉතින් බුද්ධානුස්සති භාවනාව නෙමෙයි ඒක බුදු ගුණ පාඨය ජප කිරීම මෙනෙහි කිරීම එහෙම නැත්නම් ඒක සිද්ධි කිරීම කියලා කියන්න පුළුවන් ඒ බුදු ගුණය එක බුදු ගුණයක් හරි ඉතිපිසෝ ගාතාවම හරි නැවත නැවත කියමින් අපි නව ගුණ වල හරි එහෙම නැත්නම් දැන් තියෙන ඩිජිටල් විදිහට අංක උබන් එහෙම හරි අපි ඒක ලක්ෂ වර්ගණක් ලක්ෂ දෙකක් ලක්ෂ තුනක් ඒක සිද්ධි කරනවා ඒක වෙනම කතාවක් බුද්ධානුස්සති භාවනාව කියන එක වෙන මොකද? ඉතින් අර විදිහට සිද්ධි කර ගැනීම බුද්ධානුස්සති භාවනාවට උපකාරයක් වෙන්න පුළුවන්. බුද්ධානුස්සති භාවනාවේදී ආය අපි අංක ගණන් කිරීමක්වත් වාර ගණන ගණන් කිරීමක්වත් එතනදී වැදගත් වෙන්නේ නැහැ. එතනදී ගුණය පිළිබඳව ගැඹුරට ගැඹුරට සිතීමයි වැදගත් වෙන්නේ. තේරුම් ගැනීමයි වැදගත් එකම ගුණය වුණත් කමක් නැහැ ස්වාමීන් වහන්සේ ගැඹුරට සිතේ. එක ගුණයක් තමයි අපි මුලින් අරගෙන වඩන්න ඕන භාවනාවක් හැටියට කරනවා නම්. මොකද අපිට ඔක්කොම ගුණ එකට අරගෙන කරන්න බෑ. එක එක එක එක පුහුණු කරලා ඕන සමස්තයක් හැටියට අපි ඒක තේරුම් ගන්න. එසනස අවසාන වශයෙන් ඔක්කොම කරන්න පුළුවන් වෙන්න ඕනද? එහෙම එහෙම නියමයක්. ඔක්කොම බුදු ගුණ. හරි. ඒක ඒකට අපිට කල්ප ගණන් ගත වෙන්නත් පුළුවන්. ඒ ටික ඔක්කොම කරන්න දැනට අපිට පුළුවන් ප්‍රථමයෙන් පවත්වාගෙන යන්න. හරි සාරස බොහොම පිං සාරස පෙරවන්සක්. හරි සාරස